බොහොම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙන ප්‍රශ්න දෙකක් එකට අහලා තියෙනවා. පළවෙනි එක තමයි පරිකර්ම කිරීම යනු කුමක්ද? පරිකර්ම කරනවා කියලා කියන්නේ ධාන වැඩි ආදීයේදී මූලික වශයෙන් ඒ පිළිබඳව පුහුණුව. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ආලෝක කසිනයයි කියලා. ආලෝක කසිනේ දිහා ආලෝකයේ දිහා අපි S2 අරගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් එහෙම බලාගෙන අරමුණ හොඳට ග්‍රහණය කරගෙන ඊට පස්සේ S2 පියාගන්න. S2 පියාගෙන අර ආලෝකය S2 අරගෙන ඉන්නකොට පෙනුනේ කොහමද? ඒ ස්වરૂපයෙන් නැවත නැවත සිහි කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් එහෙම උත්සාහ කළා ආය S2 අරිනවා. ආයස්ත කරලා ආයෙත් අපි අර ආලෝකයේ දිහා බලාගෙන ඒ සටහන ගන්න උත්සාහ ආයස් දෙක පියාගෙන ආයෙත් අපි ඒක සිහි කරන්න උත්සාහ මෙන්න මේ විදිහට නැවත නැවත කරනකොට තමයි අර ආලෝක සටහන S2 පියාගෙන සිටියදීත් අපට පෙනෙන්නට පටන් ඒකට කියනවා කසින නිමිත්තයි කියලා. අන්නේ කසින නිමිත්ත මතු කරගන්න අර කරන වැඩපිළිවෙල තමයි පරිකර්ම කියලා කියන්නේ. ඒ පිළිබඳව කරන උත්සාහය නැවත නැවත ඒ සටහන ගන්නට දරන උත්සාහය